කන යොමාගෙන හිත නමාගෙන බනහන කෙනාට කියනවා දුක්ඛ පිළිබඳ ආબોධ කිරීමේදී පළවෙනි එක තමයි ජාතිපි දුක්ඛ. හටගන්මම දුකේ හටගන්ම දැකීම තමයි දුක නැති කිරීමේ ප්‍රධාන ක්‍රමය. ඒ නිසා කහරියට නිකන් දුක පිළිබඳව ආදරයෙන්, කරුණාවෙන්, ගෞරවයෙන්, සද්ධාවෙන් ඒක හට ගැනීම බලනවා වගේ. ඉතින් ඒක සම්පූර්ණ එතකොට අර ලෝක විවාහ විවාප්ත ලෝක විවහාරයට වෙනත් වෑමක් අපි නැති කරන්න හදන දේ පිළිබඳව ඉතාම සුහද වෙලා සහෘද වෙලා මුල බලන්න හදනවා. ඉතින් මේ දුක නැති කිරීමට මුල ජාතිපි දුක්ඛ කියනක බලන්න ඕන කියනක පිළිගත්තට පස්සේ ਸਰුවචනසික තවත් ඒකට කියන තියෙන්නේ ඉගැන්වීමක් හට ගන්නා තාක් ලෝකේ හටගන්නේ දුක් කියන එක ਸਰවචනාසික කියන්නේ. ඒ නිසා මොන දෙයක හරි කමන්නේ හටගන්ම බැලුවොත් ඒක දුකේ හටගන්ම බැලීමක් වෙනවා. ඒක දුක පිළිබඳව හදාරන වැඩපිළිවෙලේ වැදගත් අංගයක් වෙනවා. ඊට පස්සේ ඒ තරමටම පිළිසුර කරගත්තට පස්සේ ਸਰවචනාංශේ ආධුනික මනසක් ඇති ආධිකම්මික යෝගාවචරයට ඒ සඳහා කුමක මුල බලන්න ඕනේද? මොකේද ජාතිය බලන්න ඕනේ කියලා මෙහෙවීමක් කරනවා. ඒ මොකද සාමාන්‍ය ලෝකයේ ජාතිය කියන වචනේ මේවා කරන්නේ සත්‍යයේ උප්පත්තියට. ඇත්තටම සත්‍යයේ උප්පත්තිය දුකක උප්පත්තිය බව ලෝකයා පිළිගන්නේ නැහැ. ලෝකයා පිළිගන්නේ සත්‍යයේ නැත්නම් මනුෂ්‍යයාගේ උප්පත්තිය බොහෝම වටින එකක් විදිහට. නමුත් කොයි දෙයක ඉපදීමක් දුකක්. ඒ නිසා manussුප්පත්ති වගේ දෙයක් ඒ මුල බැලීම සාමාන්‍ය ලෝකයේ ආචාර ධර්ම වලට විරුද්ධයි. ඒක හංගලා කරන වැඩක්. ඒ නිසා සර්වචන් වහන්සේ මේ මිනිස්සයා කියලා කියන්නේ හුදු නාම රූප දෙකයි. මෙන්න මේ නාම රූප දෙකේ උප්පත්තිය බැලීමයි මිනිසෙක් වශයෙන් හෝ ගහක් ගලක් වශයෙන් හෝ ප්‍රශ්නයක් වශයෙන් හෝ කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ නාම රූප දෙකෙමුත් රූප ධර්මයේ මුල බැලීම ආධුනිකයට පහසු බව ਸਰුවචන් වහන්සේගේ මේ නිරීක්ෂණය අනුව කරන කාරුණික උපදේශයක් පටන් ගන්නකොට එහෙම නෙවෙයි ගොඩක් වැඩ තියෙන නිසා යම් කිසි කෙනෙක් දුකයි මේ අවබෝධ කරන්න හදන්නේ මොකද මතුවෙන තාක්කල් මතුවෙන දුක යම් කිසි වේදිතං තන් සබ්බං දුක්ඛං කියලා සරුවචාන් සඳහන් කරන ඔබට දැනෙන යමක් මේ ලෝකේ තියෙනවා නම් ස්පර්ශ වෙන යමක් මේ ලෝකේ තියෙනවා නම් විඳින යමක් මේ ලෝකේ තියෙනවා නම් සියල්ල දුක. ඒ මොකද ඒ විඳින හැමදේම ආරම්භයේ බැලුවොත් ශීඝ්‍ර වෙනසක් ඇති ආර්ය විවහාරයේ හැටියට වෙනසකට භාජනය වෙන සියල්ල දුක්. තමන්ගේ පාණයකින් තොරව වෙනසකට පාණය සියල්ල දුක්. ඒ නිසා සැප වේදනාව ආවත් ඒක වෙනසකට භාජනය වෙනවා නම් දුක් වේදනාව ඇවිල්ලා ඒක වෙනසකට භාජනය වෙනවා නම් සැපයි දුකයි දෙකම දුක් කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. නමුත් හටගත්ත සැප හෝ හටගත්ත දුක බලනකොට මේ මූල ධර්මයේ යෙදෙන්නේ නැතුව වාගේ. ඒ නිසා අපි හටගත්ත දේ බලනකොට නිත්‍ය සංඥාවට වැටෙනවා. හට ගන්නා හැටි හට ගණ්ඩත් ඉස්සර වෙලා සතිය බලන්න හිටියොත් එimhe නිත්‍ය සංඥාව ගණ්ඩ දෙයක් නෑ මේක ශීඝ්‍ර වෙනස් වෙන සිද්ධි බහුල සිද්ධියක් බව පේනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයේකට වාඩි වෙලා මේ ඇතුළත හිත යොදනවා ආධ්‍යාත්මයට හිත යොදනවා ධර්මයකට හිත යොදනවා ආගමනුරූපව බලනවා කියන එක පවා ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙනවා. ආශාසයේ මුල දැක්කත් ආශාසයේ මැද දැක්කත් ආශාසයේ අග දැක්කත් ආශාසයේ මේක මුල දකින්න එක හොඳයි මැද දකින්න එක හොඳ නෑ කියන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපේ මනස හැදිලා තියෙන්නේ මැද පමණක් දැකලා මුලයි අගයි පන්නන එක. භාවනාවේදී කියන්නේ මැද හරි කමන්න පෙන්නන එක අල්ලගෙන ඒ හරහා මුලට ගිහිල්ලා ඒයින් ලැබෙන සූක්ෂම භාවේ, තීක්ෂණ භාවේ, සංවේදී භාවේ හරහා අගට ගිය දවසේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් වාගේ හැම කෙනෙක්ම මැරෙනවා. මේ මරණය අල්ලගෙන මෙච්චර නටන්න එපා. මේ උපත්ති අල්ලන මෙච්චර බර්ත්ඩේ පාටිස් දාන්න එපා. මේ උපදින තාක් උපදින දුකයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒ දුකේ මෙතෙක් නොදැක්ක පැත්තක් මේ ආශ්වාස ප්‍රශ්වාසය හරහා දකිනකොට ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ පුංචි දෙයක මේ විස්තර බුදුහාමුදුරු කියන විදිහට නොදැක්ක නිසා විශාල වශයෙන් පටලවාගෙන පැටලිච්ච ලෝකෙක අවුල් හදාගෙන විශාල වශයෙන් චිත්ත පීඩ ඇති කරගන්න. ඒ චිත්ත පීඩ නිසා අපිට භාවනා කරන්න ඉන්න වෙලාවක් නැහැ. භාවනා කරන්න යන්න තැනක් නැහැ. මොනවාක්වත් කරගන්න වෙලාවක් නැහැ චිත්ත පීඩා. උච්චන්න කර දේවල්. නමුත් අපි කලාතුරකින් හරි මේ වගේ දැනකට ඇවිල්ලා ඒ උච්චන්න භාව පැත්තක තියෙද්දි මේ මෙහෙන් වේදනාව වෙනවා, එහෙන් සද්ද වෙනවා, මෙහෙන් හිතිලි වෙනවා. ඒ තියෙද්දි ආස්වාස ප්‍රස්වාසයේ බලලා ඒකේ මුලට ගිහිලා මුලදී හොඳ අවදි භාවයකින් ඒක බලාගෙන මොකද පටන් ගන්නකොටම දැක්කොත් විතරයි ජරා හොඳට දකින්න පුළුවන් වෙන්නේ කියලා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් කවදා හෝ අගත් හැලහැප්පීමකින් තොරව බලලා ඊට පස්සේ ඊගාට පටන් ගන්න ප්‍රස්වාසයත් හැලහැප්පීමකින්තරෝ බලලා ඒකේ මැදත් බලලා අගත් බලලා ඒ ඒ ක්‍රියාවලිය එක දිගට බැලුවොත් දෙන්නේගේ අත්දැකීම වෙනසක් නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්නේ ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන ආශ්‍රද ප්‍රසවාසයේ දැකීමේදී අපි ස්ත්‍රී පුරුෂ ගති තියෙනවා. ඥාන පිටිමේ ගති තියෙනවා. මංගලා මංගල්‍ය තියෙනවා. මුලට ගියාට පස්සේ කොයි කෙනක් දකින්න එකමයි. ඒක විශ්වගතයි. ඉතින් එතෙන් යනකොට මම ආයෙනේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් ඒක යථාභූත ඥානය කියලා ਸਰවඥාන්සේ වර්ණන කරලා තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට අමාරුයි ඇයි මේ ආනාපාන මෙච්චර විස්තර සහිතව බලන්නේ. ඇයි මේ ආනාපාන මෙච්චර හට ගන්නකොට බලන්නේ කියලා උග දෙනකොට තේරුම් ගන්න අමාරුයි. නමුත් මම මේ උත්සාහ කරේ මේ ਸਰවඥාන්සේ නිකන් සාමාන්‍ය විස්තර කරලා දෙන දුක දකින්න නම් ජාති දුක දැකපන් ජරා දුක දැකපන් මරණ දුක දැකපන් මේ ඊට පස්සේ පහළ වෙන යමක් ලැබීමෙන් නොලැබීමෙන් ප්‍රියන්හායක වීමෙන් අප්‍රියන්හා වෙන් වීමෙන් අවසාන වශයෙන් තියෙන මේ පංච උපාදාන ස්කන්ධ කියන දුක මේ එක සිද්ධියක් කරා දැක්කොත් අපිට පුළුවන් වෙයි ඒක විස්තර වශයෙන් විවිධාංගීකරණය කළ බලන්න. ඒක එක එකනාගේ ඥාන මට්ටමට සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මුල බැලීමෙන් ලැබෙන ආනිසංශ මේ මං කියපු ටිකට සීමා වෙලා නැහැ. ඒ නිසා මුල බැලීමටයි කියන්නේ ඇයි මේම ඉල්ලන්නේ කියන එක සාධාරණීකරණය කරන්නයි මම මේ සූත්‍ර කර්ම ඉදිරිපත් කළේ. නමුත් යම් කිසි කෙනෙකුට මුලැමැදාක බලලා හම්බෙන්නේ සාන්ත භාවය, ඒ ඒ නිවිච්ච භාවයට කෙලින්ම යන්න පුළුවන් නම් මුල දැක්කේ නැහැ, මැද දැක්කේ නැහැ, අග දැක්කේ නැහැ කියලා අමතර චිත්ත පීඩාවක් ඇති කරගන්න එපා. මේ මුලැමැදාක දැකීමෙන් සිදුවෙන්නේ ආස්වාස් ප්‍රසවාසයේ කියන කම්පන චංචල දේහරා නොසැලෙන මනසක් අශ්ලෝක ධර්මයෙන් කම්පා නොවන නොසැලෙන මනසක් ඇති කරගන්නයි ඒ නිසා අපි දැනගන්න ඕනේ භාවනා දිපින්තරයි මම ඉන්නේ කියලා ඊට පස්සේ ඊගා පියරට යන්න මම මේකයි කරන්න ඕනේ කියලා ඒක කියලා දෙන්න කවදාකවත් බෑ එචා වාඩි වෙලා කොත් මෙන්න මෙතනයි මං ඉන්නේ මම මෙතෙන්යි යන්න හදන්නේ කියලා නැත්නම් මේ බුදුහාමුදුරු දේශනා කළ තියෙන සතිපට්ඨාන ක්‍රමය මේමයි භාවනා ක්‍රමය මේමයි කියලා හරියට තේරුම් අරගෙන කරන්නේ යෝගාවචරය ගොඩාක් අත්වැරදි හරහා යන්නේ. ඊම සමහරට මේ එකම දේ ධර්ම දේශනාව නැවත නැවත නැවත මතක් කරන්නේ ඒකට වෙන ක්‍රමයක් නැති නිසා. නැවත නැවත කිරීමෙන්මයි අපි ඒක සකස් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම අද ඉදිරිපත් කරපු කරුණු තමන් කරගෙන යන වැඩපිළිවෙල තවත් එකලාශයක් ඇතුව ගුණයක් ඇතුව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය වේවා පිනිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා